ආයුෂ බොහෝ වේවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ප්‍රශාන්ත හේතවතුනි ඔබ සැමට. ගුරු වදන් සිසුමුවින් සුසර කරන සුගත පද විවරණ වැඩසටහනත් සමගිනුයි ඔබ එක්ක හසුවන්නේ. අද දවසේදී අපි සාකච්ඡා කරන්නට සූදානමින් ඉන්නේ අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ අවසාන ගැටලු කීපය පිළිබඳවයි. මෙතෙක් දුරා ගමන් මගේ ඔබ අප සමග රැඳී සිටි ඒ කාලය අතරතුර ඔබෙන් ලද ප්‍රශ්න සහ ඔබෙන් ලද ගැටලු ඒ වගේම ඒවට ලැබුණු යෝජනා ප්‍රතිචාර ඒ හැම දෙයක්ම පිළිබඳව අපි නිසි විමසිල්ලකින් යුතුව ඒ වගේම ඔබේ ඒ ප්‍රතිචාරයන්ට ඔබේ යෝජනාවන්ට අපිත් නිහතමානීව ප්‍රතිචාර දක්වමින් ගමන් මඟක මේ ග්‍රන්ථයේ අවසාන දවසයි අදට යෙදී තිබෙන්නේ. අප කෙරෙහි අනුකම්පාවෙන් මැදිරියට වැඩම කළ පූජ්‍යපාද ආචාර්ය කුකුල්පණී සුදස්සි අපේ නායක හාමුදුරන් වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව සියස මැදුරිය වෙත පිළිගනු ලබනවා. මම මුලින් සඳහන් කළ පරිදි අද රේණුකාණේ චන්දවිමල අපේ නායක හාමුදුරුවන් වහන්සේ විසින් රචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ අවසන් කොටසේ ගැටලු කිහිපයයි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපේ හාමුදුරුවනේ අපි කුඩා කාලේ ඉඳලා දැකලා තියෙන දෙයක් තමයි බුදුහාමුදුරුවෝ බුදු වීමෙන් සයවෙනි සතිය තුල නාගදරණයක් මත වැඩ සිටින රූප සහ පිළිම මූර්ති මේ වගේ දේවල් අපි කුඩා කාලයේ පටන් දැකලා තියෙන දේවල්. අපේ හැමදෙරෝනේ මේක ඇත්තටම සත්‍යක් වෙන්න පුළුවන්ද සහ මේක උන්වහන්සේට කරදරයක් උනේ නැද්ද කියන කාරණාව පිළිබඳව මේ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ 98 වෙනි ගැටලුව විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මම කැමතියි ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව විග්‍රහයක් ලබන්න. තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථය පාදක කොටගෙන සුගත පද විවරණ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි මාස ගණනාවක් මුළුල්ලේ මේ ධර්ම ග්‍රන්ථයේ පාදක කොටගෙන යම් යම් දහම් කරුණු සාකච්ඡා කළා අද දවසේ ධර්ම ග්‍රන්ථයේ අවසාන දහම් ගැටලු කීපයට අපි අවධානය යොමු කරන්නේ එහි 98 වෙනි ප්‍රශ්නය පිළිබඳවයි සනිල්ක මහත්මයා මතු කරන්නට යෙදුනේ. ඇත්තටම දැන් කුඩා කාලේ ඉඳලා අපි දැකලා තියෙනවා බුදුරජාණන් වහන්සේ 6 වෙනි සතිය දක්වන බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් 6 වෙනි සතිය දක්වන පින්තූර සහ මූර්තිවල නාගේ තථාගතයන් වහන්සේ වෙලාගෙන ඉන්නවා වගේ පින්තූරයක්. එතකොට මේ පින්තූර නිසා තමයි අපට හිතෙන්නේ එහෙම ණයෙක් වෙලාගෙන හිටියානම් උන්වහන්සේට ඒක අපහසුයක් උනේ නැතිද කියන කාරණා. ඉතින් ඇත්තටම මේක සිද්ධ වෙලා තියෙන්නේ මේ සිද්ධිය පිළිබඳව චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන් ඒ අය ඒ අඳින පින්තූර සහ මූර්ති නිසා තමයි මෙබඳු ගැටලුවක් අපට මතුවෙන්නේ. සැබවින්ම ඒක සිදුණු සිද්ධියක්. නමුත් එහිදී ඒ මුචලින්ද නාගරාජයා බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයේදී එහෙම ශරීරය නාගදරණයෙන් වෙලාගෙන නෙමෙයි මහා විශාල મંદિરයක් හා සමානව අවශ්‍ය සැප පහසුකම් සලස්සලා ඒ වටා Tamanගේ ශරීරයෙන් දරණ වෙලාගෙන තථාගතයන් වහන්සේට කරපු පස්ථානයක් පිළිබඳවයි සඳහන් වෙන්නේ. ඒ පිළිබඳව අරිය පරේසන සූත්‍ර අට කතාවේ දැක්වෙන තොරතුරු බොහොමයක් මහානායක හාමුදුරුවෝ මේ ග්‍රන්ථයේ ඇතුළත් කරලා තියෙනවා. බුදුන් වහන්සේ අජපල් නුගර කුපුල වැඩ සිටි සවන සතිය පැමිණි කලෙහි මුචලින්ද විල්තරට වැඩවදාරා එහි මිදෙල්ල ගසක් මුල වැඩහුන්සේක. උන්වහන්සේ එහි වැඩ සිටි සැටියේම මුළු සක්වලටම වස්නා මහ අකල් වැස්සක් පටන් ගත්තේ. එය සතියක්ම පවත්නා වැස්සකි. සක්විති රජෙකු ඇති වූ කලෙහිත් ලෞතර බුදුවරයෙකු පහළ වූ කලෙහිත් ඒ බඳු මහවැස්සක් ඇතිවීම ධර්මතාවයකි. ඒ වැස්ස පටන්ගත් කලෙහි ඒ විල ඇසුරු කොට වෙසෙන මුචලින්ද නම් නාගරාජයා තථාගතයන් වහන්සේ මාගේ භවනට පැමිණි සැටියේම වසින්නට පටන් ගත්තේය. මා විසින් උන්වහන්සේට විසීමට ගයක් පිළියෙල කළ යුතුයයි සිතා ඔහුට සත්‍රුවන් පායක් මවා දිය හැකි irdiyanuභාවයක් ඇතද එසේ කළ කලෙහි එය මහත්ඵල නොවන්නේය. මහත්ඵල වීම සඳහා මා විසින් මාගේ කයින්ම උන්වහන්සේට සත්කාර කළ යුතුයයි මහා ශරීරයක් මවාගෙන බුදුරදුන් වට සත්වලල්ලක් දරන ගසා උඩින් පෙනෙන් වසා ගත්තේ. ඔහුගේ දරණේ ඇතුළ අනුරාධපුරයේ ලෝවා මහා පායේ යටමාල පමණ ඉඩ ඇතිවිය. එහි තථාගතයන් වහන්සේට වැඩ සිටීම සඳහා සත්‍රුවන් පළඟක් පනවන ලද්දේ. එහි මත රන් තරුවලින් හා මල්දම් වලින් සැරසූ වියනක් විය. සතර කොනෙහි සුවඳ තෙලින් පහල් පහන් දල්වන ලද්දේ. සතර දිසාවෙහි සඳුන් කල්ක පිර වූ භාජන තබන ලද්දේ. මේ පාසරාසී සූත්‍ර අටුවාවෙහි ඒ කාරණේ විස්තර කර ඇති ආකාරය මේ විස්තරයේ හැටියට දැනට ඇති සවන සතිය පිළිබඳ චිත්‍ර සියල්ලම වැරදි බව කිව යුතුය. එතකොට නායක හඳුර මේකදී පැහැදිලි කරන්නේ මේ පාසරාසි සූත්‍රය කියලා කියන්නේ අරිය පරිේශන සූත්‍රය. එතකොට එහි අට කතාවේ කියවෙන ආකාරයට මුචලින්ද නාගරාජයා කියලා කියන්නේ මේ ගම්වල ඉන්න නිකං සාමාන්‍ය නායක නෙමෙයි නාග දිව්‍ය ලෝකය. ඒ කියන්නේ දිව්‍ය නාග කියලා කොටසක් ඉන්නවා. ඒ දිව්‍ය නාගයින්ට සුවිශේෂ 이르දි ප්‍රාතිහාර්ය දක්වන්නට පුළුවන්. දැන් රුවන්වැලි සෑයේ නිදන් කළ සර්වඥ ධාතුන් වහන්සේලා ඒ දිව්‍ය නාගයන් අතර වන්දනාමාන කරමින් සිටි ඒ ධාතුන් වහන්සේලා තමයි ගෙනවිල්ලා තැම්පත් කරලා රුවන්වැලිසෑය ඉදි කරන්නේ. එතකොට අන්න ඒ වගේ සද්ධාව ඇති බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය ඇති විවිධ ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් විදිහේ ඉර්ධිමය හැකියාවන් ඇති නාග කොට්ටාශයක් ඉන්නවා. ඒ අය හඳුන්වන්නේ දිව්‍ය නාග. එතකොට ඒ බඳු ඒ දිව්‍ය නාග කුලයට අයිති කෙනෙක් තමයි මේ මුචලින්ද කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ 6 වෙනි සතියේ ඒ මුචලින්ද විල්තර අභියස නිදෙල්ල රුක්ෂයේ මුලට වැඩ වැඩි අවස්ථාවේ මහා අකල්වැස්සක් පටන් ගත්තා. බුදු කෙනෙකුගේ පහළ වීමෙන් පස්සේ සිද්ධ වෙන එක්තරා ධර්මතාවයක් ඇති. ඉතින් එතනදී තමයි මුචලින්ද නාගයා කල්පනා කරන්නේ උන්වහන්සේ මගේ භවනට වැඩම කළ අවස්ථාවේ මම සත්කාර කරන්න ඕන. හැබැයි ඒ නාගරාජයාට තියෙන 이르දි බලයත් එක්කලා ඕන්නම් සත්තුන් મંદિરයක් මවලා දෙන්නට පුළුවන්. නමුත් එහෙම කළොත් ඒක එතරම් උසස් උපස්ථානයක් වෙන්නේ නැහැ. ඒ නිසා මගේ කයම උදව් කරගෙන මම මේ උපස්ථානය කරන්න ඕන කියන අදහසින් තමයි මැද සත්තුවන් මණ්ඩපයක් තරලා බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න සලසලා ඒ වටා පහන් දැල්වලා උඩ උඩුවියන් බැදලා මේ සියල්ල සකස් කරලා ඒ වටේට තමයි දරණ ටික ඔතාගෙන හත් වටයකින් දරණේ ඔතාගෙන ඒ මත පෙනගොබය විසුරුවාගෙන බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව සැලසුවා අපේ හැමදෙරුණ දැන් අපි දැන් මේ ධර්ම කෘතියේ තියෙන කතා ගැන සාකච්ඡා කරනකොට කතා කරනකොට අපි ගොඩක් වෙලාවට ධර්මයේ ගැන පමණක් නෙමෙයි මේ කතා ගැනත් පිටකවරින් බලලා වගේ තමයි හැම දෙයකටම උත්තර හොයලා තියෙන කාරණාව තමයි මේ අපිට පෙනී යන මේ මේ සාකච්ඡාවට බඳුන වෙන කරුණුත් එක්ක බලනකොට බලනවා ඒ මොකද දැන් අපි ගොඩක් දේවල් කුඩා කල අපි අර පෙර වැඩසටහනක කතා කළා වගේ පුංචි කාලේ දහම් පාසල් යන කාලේ පාසල් යන කාලේ අපට උගන්වපු අපි දැකලා තියෙන පින්තූර, ඒ මූර්ති, ඒවා අනුවනේ අපි බුද්ධ චරිතය ගැන තීරණ ගන්න. එහෙම නැත්නම් සූත්‍ර දේශනාවල, අට කතාවල කියවෙන කාරණා අනුව අපි බුද්ධ චරිතය විග්‍රහ කරගන්න යනවා අඩුයි. ඉතින් පොඩි දරුවෙකුට කියා දෙන කාරණා ඒ වයසට ප්‍රමාණවත් වෙන්නට පුළුවන්. නමුත් වැඩිහිටි වයසට එනකොට අපි ඒවා පිළිබඳව ටිකක් ਵਿਚාරපූර්වක විමසුවොත් තමයි අපිට බුද්ධ චරිතය පිළිබඳ සැබෑ ආකාරවතී සද්ධාාවක් දියුණු කරගන්න පුළුවන්. ගුරු වදන් සිසුමුවින් සුසර කරන සුගත පද විවරණ තුලින් අපි සාකච්ඡාවට බඳුන් කර තිබුණේ මේ වෙනකොටත් රේරුකාණේ චන්ද විමල නායක ස්වාමින්වන් වහන්සේගේ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ අවසන් ගැටලු කිහිපය පිළිබඳවයි. තවත් ගැටලු කිහිපයක් ඉතිරිව තිබෙනවා අද දවසේදී අපේ සාකච්ඡාවට බඳුන් කරන්න. ඊට ප්‍රථමයෙන් කෙටි විරාමයක් ලබා ගන්නටයි මේ සූදානම. කෙටි විරාමයක් ලබා ගැනීමෙන් අනතුරුව නැවතත් අපි ඔබත් සමග සම්බන්ධ වෙනවා. විරාමෙන් පස්සේ ඔබ නැවතත් එකතු වෙන්නේ ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ වැඩසටහනත් සමග. අපි ධර්ම සාකච්ඡාවක් විදිහට අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල අපේ නායක ස්වාමින් වයන් වහන්සේගේ මේ ධර්ම විනිශ්චය නම් ග්‍රන්ථයේ පාදක කොට ගනිමින් සිදු කෙරෙන අවසන් ප්‍රශ්න ගැටලු කිහිපයට තමයි යොමු වන්නට සූදානමින් ඉන්නේ. අපේ හාමුදුරුවනේ සුගත පද විවරණ මේ ධර්ම වැඩසටහන ඔස්සේ අතිපූජ්‍ය රේරුකාණේ චන්ද විමල අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ 99 වෙනි ගැටලුව විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ බුදුව සත්වයන් සසර දුකින් මිදවීම පතා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරා බුදුබව ලැබූ තථාගතයන්න් වහන්සේ දහම් දෙසීමට පසුබට වූයේ කුමක් හේින්ද? බ්‍රහ්මයා විසින් දහම් දෙසීමට ආරාධනා කළේ බුදුන් වහන්සේට ධර්මය අවබෝධ කර ගැනීමට සමත් අය ඇති බව නොපෙනෙනු නිසාද කියන ප්‍රශ්නයට ගැටලුවට විමර්ශනයක් විග්‍රහය කරන්නට පුළුවන් නම් මම කැමතියි අපේ හාමුදුරනේ. ඔව් ඇත්තටම මේ කාරණයත් දහම් පොතපතවල සඳහන් වෙන කාරණයක්. විශේෂයෙන්ම බ්‍රහ්මාරාධනය පිළිබඳ සූත්‍ර දේශනාවල පවා සඳහන් වෙනවා. ඉතින් ඇත්තටම දැන් මේ සිද්ධිය දිහා බලනකොට එහි මූලික වශයෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සිත දහම් දෙසීමට උකටලී වුණාය. ඒ අවස්ථාවේදී මහා බ්‍රහ්මයා පැමිණ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් ප්‍රජාව බොහෝ සිටිනෝ තථාගතයන් වහන්සේ උපටලින් නොවේ දහම් දෙසන්නට කියලා ඒ බ්‍රහ්මයාගේ ආරාධනාව අනුව තමයි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ කියන කාරණය තමයි දල වශයෙන් ගත්තහම සඳහන් වෙන්නේ. ඉතින් මේ නිසා තමයි මේ වගේ ප්‍රශ්නයක් මතුවෙන්නේ ඇයි බුදුහාමුදුරුවෝ බුදු වෙලත් උන්වහන්සේට පෙනුනේ නැද්ද ධර්ම අවබෝධ කරගන්න පිරිස ඉන්නවයි කියලා. එතකොට බ්‍රහ්මයා කියන කම්ම ඉන්න උනාද කියන ප්‍රශ්නය මෙතනදි මතුවෙනවා. ඉතින් ඒක ඇත්තටම සාධාරණ ප්‍රශ්නයක්. සහ උන්වහන්සේ එන්නේ ඔව් ධර්මය අවබෝධ කරගෙන ධර්මය ලබා දෙන්න. දේශනා කරනවා. අනිත් එක තමයි දැන් උන්වහන්සේ බුදු වෙන්න කලින් තවතිස උන්වහන්සේ බුදු වෙන්න කලින් තුසිත දිව්‍ය ලෝකේ ඉන්න කාලේ පස්මහ බැලුන් බලනවා දැන් බුද්ධත්වයේ සඳහා මේ සුදුසු කාලයේද දීපේ කොහෙද කවුද මව්පියෝ ආදී සියල්ල බලනවා. එතකොට බුදු වෙන්නට කලින් උන්වහන්සේට එච්චර දේවල් බලලා එන්න පුළුවන් වුණා නම් බුදු වුණාට පස්සේ ධහම අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා කියලා උන්වහන්සේට පෙනුනේ නැද්ද? එහෙමයි. ඉතින් මේ මේ ප්‍රශ්නය ඇත්තටම මතු කරන්නට වටින ප්‍රශ්නයක්. ඉතින් ඒ සම්බන්ධව මහානායක හඳුරෝ ඉතා හොඳ පැහැදිලි කිරීමක් මෙහි කරනවා. බ්‍රහ්මයා ආරාධනා කළත් නොකළත් තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන්නාහ. දහම් දෙසීමට සිත නොනැමීම ධර්ම తත්වය හා සත්වයන්ගේ తත්වය මෙනෙහි කිරීම නිසා ඌවකි. සර්වඥ සර්වඥත්වයට පැමිණ තමන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද ධර්මයේ తත්වය ප්‍රත්‍යවේක්ෂා කළා වූ භාග්‍යවතුන් වහන්සේට තමන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මය හා නිර්වාණ ධර්මය මහා සාගරයේසේ ගැඹුරු බවත් පර්වතයකට යට වූ අබෑටයක්සේ ලෙහසියෙන් නොදැකිය හැකි බවත් රෝමයක් සතකට පලාගත් කොටසක්සේ ඊතා සියුම් බවත් අවබෝධ කර ගැනීම දුෂ්කර බවත් පෙනින. සත්වයන්ගේ තතු බලන කල්හි මේ සත්ව සමූහය ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, දෘෂ්ටියෙන්, මානයෙන්, ඊර්ෂ්‍යාවෙන් මාත් සමයෙන් කිලිටි වී ඉන්නා බව ඔවුන්ගේ సంతාන කාඩිදිය පිර වූ සැලිසේ කුණුදිය පිර වූ සැලිසේ සත්ව තෙල් තවරුණු රෙදි කඩසේ අඳුන් ගෑවුණු අත්සේ අපවිත්‍ර වී ඇති බව පෙනින සත්වයන්ගේ සැටියට උන්වහන්සේගේ ශාන්ත ප්‍රණීත සූක්ෂම ධර්මය ඔවුන්ට නොගැලපෙන බව පෙනීමෙන් තථාගතයන් වහන්සේගේ සිත පසුබට වීම සිදු විය. වැඩිදුරටත් සත්වයන්ගේ තතු බැලුවහොත් ඒ ධර්මයේ දේශනය කිරීමට සුදුසු සත්වයන් උන්වහන්සේට පෙනෙනවා ඇත. උන්වහන්සේ දිනපතාම දහම් දෙසන්නේද ලෝකයේ දෙස බලා ඒ ධර්මය අවබෝධ කරගැනීමේ සමත් සත්වයන් තෝරාගෙනය. උන්වහන්සේ ධර්ම දේශනයේට සත්වයන් තෝරාගෙන එයට සූදානම් වන්නට කලින්ම බ්‍රහ්මයා පැමිණ දහම් දෙසීමට ආරාධනා කළේය. බ්‍රහ්මාරාධනාව ලබා දහම් දෙසීම සියලු බුදුරයන්ගේ ධර්මතාවලින් එකකි. ඒ නිසා තථාගතයන් වහන්සේගේ සිත දහම් නොදෙසීමට නැමීම බ්‍රහ්මාරාධනාව ලැබිය යුතු නිසා සිදු වූවක් ලෙසද කිය යුතුය. එකල විසූ සත්වයනට ලෝතර බුදුරයන් ගැන ඊතරම් දැනුමක් නොතිබිනි. ඔවුන් උසස් කොට සලකාගෙන සිටියේ බ්‍රහ්මයාය. ඒ නිසා තථාගතයන් වහන්සේ ධර්මදේශනය කරන්නේ බ්‍රහ්මයාගේ ආරාධනාවෙනයි ඇසූ කල්හි බ්‍රහ්ම ගරුක සත්වෝ ඒ ධර්මයට ගෞරවයෙන් ඇහුම්කන් දෙන්නාහ. ඒ ධර්මයටද ගරු කරන්නාහ. බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ඇති ප්‍රයෝජනය එය. එතකොට නායකහන මෙතනදී පැහැදිලි කරන්නේ දැන් බුදුවරෝ ලෝකෙට පහළ වෙන්නේ අනුන් ආරාධනා කරනකම් බලා ඉන්න නෙමෙයි. නමුත් ඒ බුදුවරුන්ට දහම් දැසීම සඳහා බ්‍රහ්මාරාධනාවක් පැමිණීම එක්තරා ධර්මතාවයක්. අපි දැන් අර මුල් වැඩසටහනකදී කතා කළේ දෙව්ලොවින් බෝසත්වරයාට චුත වෙන්නට දෙවියෝ ඇවිත් කියන්න ඕනේ නැහැ. ඒකට සාරාංශක කල්පලක්ෂයක් හෝ අටාංශක සොළසාංශක කල්පලක්ෂයක් හෝ පාරමිතා පුරලා සුදුසුකම් හදාගෙන සුදුසු කාලයේ පැමිණෙන තෙක් තමයි බෝසත්වරයා දෙව්ලොව පසු නමුත් ඒ පූර්ණත්වයටපත් වුණු උතුමන්ට ඒ උත්තරීතර தත්වයට පැමිණෙන්නට ආරාධනා කිරීම ධර්මයට ගුණයට ගරු කරන ලෝකේ යහපත කැමති වෙන සත්පුරුෂයන්ගේ චාරිත්‍රය. ඉතින් ඒකම තමයි බුද්ධත්වයට පත් වුණු අවස්ථාවෙත් සාම්පති මහා බ්‍රහ්මයා ඉදිරිපත් වෙලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්නේ අනිත් අතට ගත්තහම ඒක සියලු බුදුවරුන්ගේ බුද්ධ චරිතය පිළිබඳ එක්තරා ධර්මතාවයක්. ඉතින් මේ ධර්මතාවය සැකසීලා තියෙන්නේ කුමක් නිසාද කියන එක තමයි නායක හඳුර අවසානයේට පැහැදිලි කරන්නේ. එදා සමාජයට බුදු කෙනෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා ලොකු වැටහීමක් නැහැ. වේදය හදාරපු බ්‍රාහ්මණයෝ යම් ප්‍රමාණයකට දැනගෙන හිටියා බුදු කෙනෙක් කියලා කියන්නේ මෙන්න මේ වගේ ගති ලක්ෂණ වලින් යුක්ත කෙනෙක් කියලා. ඒ අය දැනගෙන හිටියේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදී ඒ වගේ බාහිර කාරණා ටිකක් ගැන විතරයි. ඒ නිසා බුදු බුදුනාය කියලා කිව්වහම ඇත්තට මේ බුදුවරයෙක්ද කියලා අය පරීක්ෂා කළේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අනුව. එහෙම නැතුව ගුණය ඥානෙ පරීක්ෂා කරන්නට ඒගොල්ලන්ට ශක්තියක් තිබුණේ නැහැ. ඉතින් සාමාන්‍ය පොදු ජනයාට මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන කතාවක් දන්නේත් නැහැ. ගුණය ඥානය ගැන කතාවක් දන්නේත් නැහැ. සාමාන්‍ය ශ්‍රමණේ කියන ආකල්පය තුලින් තමයි පොදු ජනතාව දකින්නේ. ඉතින් නමුත් ඒ අය ඒ වෙනකොටත් මහා බ්‍රහ්මයා විසින් තමයි ලෝකය මවලා තියෙන්නේ බ්‍රහ්මයා විසින් තමයි ලෝකේ පාලනය කරන්නේ කියලා ඒ බ්‍රහ්මයාව අදහන බ්‍රහ්මමූලික සමාජයක් ඒ වෙනකොට තිබුණා. එතකොට වේදයේ තුලිනුත් ඒ බ්‍රහ්මමූලික ස්වභාවය තමයි ඉගැන්වුවේ බ්‍රහ්ම සහව්‍යතාවය බ්‍රහ්මයා සමග එකට එකතු වීම. එතකොට බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර කියලා ත්‍රිමූර්තියක් පිළිබඳ මේවා තමයි මහජනයා දැනගෙන හිටපු කාරණා. එතකොට ඒ ලෝකය මැව්වාය කියන සියලු සත්ව ප්‍රජාව නිර්මාණය කළාය කියන ලෝකයට අධිපති වූ මහා බ්‍රහ්මයා විසින් තමයි බුදුරජාණන් වහන්සේට දහම් දෙසන්න ආරාධනා කළේ කියන මේ කතාව සමාජගත වෙනකොට අවිවාදයෙන්ම අර බ්‍රහ්මයා සරණ ගිය අය මේ දහම අහන්නට පෙළඹෙනවා. එහෙමයි. ඒ මොකද තමන් ගරු කරන ප්‍රධානියා විසින් ආරාධනා කරලා තමයි දැන් මේ මොන්වහන්සේ ඇවිදින් දහම් දෙසන්නේ. එතකොට ඒ අයට එතනින් එහාට 아무ත්වෙන් මේ පිළිබඳ ප්‍රශ්න කරන්න ගැටෙන්න හේතුවක් නැහැ. බොහොම සහනශීලී සිතින් ගෞරවනීය සිතින් ඒකට එකඟ වෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ පසුබිමක් සැකසීම තුළ වැඩි දෙනෙකුට ධර්මය ග්‍රහණය කරගන්නට අවස්ථාව සලස්සලා දෙන්නට පුළුවන්. ඉතින් බුදු කෙනෙක් කියලා කියන්නේ හැම විටම ඉතා සියුම් හේතු සාධක පවා විමසා බලලා යමක් සිදු වෙන්නට තියෙන ආත්පසින් සාධක සම්පූර්ණ කරනවා. ඉතින් මේකත් එබඳු එක්තරා උපාය මාර්ගයක් එක පැත්තකින් බැලුවෙන් පස්සේ අනිත් පැත්තෙන් බැලුවෙන් පස්සේ බුදුවරුන්ගේ චාරිත්‍ර ධර්මය අනිත් පැත්තෙන් බැලුවෙන් පස්සේ බුද්ධ චරිතය පිළිබඳ අනිවාර්ය ධර්මතාවය අනිත් පැත්තෙන් බැලුවෙන් පස්සේ ධර්මයේ ගැඹීර බව සහ සත්වයින්ගේ මානසික தත්වයේ තියෙන ව්‍යාකූලත්වය දකිනකොට බුදුරජාණන් වහන්සේගේ මනසේ ඇතිවෙච්ච ස්වභාවය අනුව සහම්පති මහා බ්‍රහ්මයා ඉදිරිපත් වෙලා ඉක්මනින් කරන ලද ආරාධනාවක් පිළිබඳවයි මේ සඳහන් වෙන්නේ. එමේ අපේ ආමුදුරනේ. හරි පැහැදිලි ලෙස අපේ ආමුදුරන් වහන්සේ මේ පිළිබඳව විස්තර කරා විග්‍රහ කරා. අපිට තව එක ගැටලුවක් පමණයි අපේ ආමුදුරනේ ඉතිරි වෙලා තියෙන්නේ මේ ධර්ම විනිශ්චය ග්‍රන්ථය ඇතුලේ. මම හිතනවා මේ සුගත පද විවරණය ඇතුලේ අපි මහාචාර්ය රේරුකාණේ චන්ද විමල පෙනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ධර්ම විනිශ්චය ග්‍රන්ථය ඇතුළේ ආශ්‍රිතව ආශ්‍රිත කොටගෙන අපි බොහෝ දෑ අපේ ආදරණීය හිතවතුන් ලබා ගත්තා. සහ අපිට එයින් අපේ ජීවිතය හදා ගන්නටත් තවත් කෙනෙක් මොකක්ම හරි ප්‍රශ්නයක් ඔවුන්ගෙන් නැගෙන ප්‍රශ්නයකට උත්තර ලබා දෙන්න මම හිතනවා අපේ හාමුදුරන් වහන්සේ විසින් ලබා දුන්නු ඒ ප්‍රශ්නවලට ලබා දුන්නු નિયમિત උත්තර සහ ඒ විග්‍රහ කරපු ආකාරය පිළිබඳව හරි පැහැදිලි සහ සරල බසින් තේරුම් ගන්නට පුළුවන් විදිහට ඔවුන්ට ඒවට උත්තර ලැබුණ කියන එක. අපේ හැමදුරනේ අවසන් වශයෙන් මෙම ග්‍රන්ථය ආශ්‍රිතව කොටගෙන සියවෙනි ප්‍රශ්නය ලෙස සියවෙනි ගැටලුව ලෙසමට අහන්න තිබෙන්නේ චුන්ද කර්මාර පුත්‍රයා විසින් තථාගතයන්න් වහන්සේට පිළිගැන්වූ සූකර මද්දවය කුමකින් කෙසේ පිළියෙල කරන ලද්දක්ද කියන ප්‍රශ්නයට විග්‍රහයක් අපේ හැමදුරනේ ඇත්තටම සමික මහත්මයා දැන් මේ චුම්බ කර්මාර පුත්‍රයා විසින් දුන්නු දාණය සම්බන්ධව හුඟක් මතවාද වාද විවාද තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මත්ස්‍ය මාංශ අනුභවය ප්‍රතික්ෂේප කරන නිර්මාංශ වාදී පිරිසක් සමාජයේ ඉන්නවා. අපේ හැමදෙරනේ ඒ ප්‍රශ්නයත් එක්කම මට අහන්න තියෙනවා මේ බුදුන් වහන්සේගේ මේ බුද්ධ ධර්මයේ තුල බුද්ධ දේශනාව තුල මස්මාංශ වැළඳීම එහෙම නැත්නම් මස්මාංශ අනුභව කිරීම පාපයක් ලෙස හෝ අකපයක් ලෙස දක්වලා තියෙනවා කියන කාරණා පිළිබඳව බුදුරජාණන් වහන්සේ සත්ව ඝාතනය නොකල යුත්තක් හැටියට දේශනා කරලා තියෙනවා. එහෙමයි. මාංශ අනුභවයෙන් නොකල යුත්තක් හැටියට පතනකවත් දේශනා කරලා නැහැ. එහෙමයි. ඒකට හොඳම උදාහරණය තමයි දේවදත්ත හාමුදුරුවෝ වර පහක් ඉල්ලනවනේ. භික්ෂුන් වහන්සේලා දිවිහිමියෙන් මත්ස්‍ය මාංශයෙන් වැළකී යුතුයි, රුක්ෂ මූලික විය යුතුයි, ඊළඟට තුන් සිවුරෙන් යැපිය යුතුයි ආදි වශයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක ඒ විදිහෙම අනුමත කරන්නේ නැහැ. ඕනනම් බුදුරජාණන් වහන්සේට තිබුණනේ අනිත්‍යව නැතත් මේ මත්ස්‍ය මාංශයෙන් වැළකී යුතුයි කියන එක මම අනුමත කරනවා කියලා දේශනා කරා. එහෙම අනුමැතියක් දීලා නැහැ. ඒ වගේම මහා වග්ගපාළියේ භේසජ්ජක්ඛන්දකේ ඒ වගේම තවත් තැන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මත්ස්‍ය මාංශ පිළිබඳව දේශනා කළ බොහෝ කරුණු දැක්වෙනවා. ඒ වගේම විනය පිටකයේ විනය ප්‍රඥප්ති ගත්තාම බුදුරජාණන් වහන්සේ මත්ස්‍ය මාංශ සම්බන්ධව පැනවූ විනය ශික්ෂාපද බොහොමයක් හමු ඒ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුභවය අකැපයි නොකල යුත්තක් කියලා දක්වපුව නෙමෙයි තියෙන්නේ. එහෙමයි මස් මාංශ අනුභව කිරීමේදී සැලකිලිමත් විය යුතු කාරණා ගැන තමයි ඒවාහි දක්වලා තියෙන්නේ. එතකොට අකැප මස් වර්ග 10ක් දක්වලා තියෙනවා. එතකොට ඒ ඒ මස් වර්ග 10 අකැපයි කියලා කියන්නේ ඉතිරි මස් වර්ග වැළඳීමට බාධාවක් නැහැ. ඊළඟට ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය කැපයි කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් මේ විදිහේ කාරණා ගත්තහම බුදුරජාණන් වහන්සේ කොතනකවත් මස් මාංශ අනුභව කිරීම ප්‍රතික්ෂේප කරලා නැහැ. හැබැයි මස් මාංශ අනුභව කිරීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු කාරණා විශේෂයෙන් ත්‍රිකෝටි පාරිශුද්ධ වශයෙන් දේශනා කරන තමන් උදෙසා පිළියෙල කරන ලද්දක් යයි කියලා නොදුටුව තමන් උදෙසා පිළියෙල කරන ලද්දක් යයි කියලා නොයසුව Taman උදෙසා පිළිල කරන ලද්දක් යයි කියලා සැක නැති. ඒක තමයි ත්‍රිකෝටි පාරිශුද්ධ කියන්නේ. Taman උදෙසා කියලා කියන්නේ දැන් මට දානේ ටික හදන්න කියලා සතෙක් මරනවා මම දැක්කොත්. එතකොට ඍජුවම ඒ ප්‍රාණඝාතය මා නිසා කළා කියලා දකිනවා නම් ඒ මාංශය මට අනුභව කරන්නට සුදුසු නැහැ. ඊළඟට මා සඳහායි ඒ සතා මැරුවේ කියලා සත්‍යවාදීව කවුරු හරි ප්‍රකාශ කළොත් නිකන් චෝදනා කරන්නට නෙමෙයි ඇත්තටම එහෙම සිද්ධියක් වුණාය කියලා කවුරු හරි කිව්වොත් ඒක අනුභව කරන්න සුදුසු නැහැ. ඒතර මා වෙනුවෙන්ද මේ සතා මරලා මේ මාංශය සකස් කළේ කියලා මට පුද්ගලික සැකයක් ඇති වුණොත් ඒ මාංශය වළඳන්නට සුදුසු නැහැ. ඉතින් ඒන් පරිබාහිර මාංශ අනුභව කිරීම පිළිබඳ බුදුරජාණන් වහන්සේ කොතනකවත් තහනමක් පනවපු බවක් පේන්නේ නැහැ. දැන් මේකෙන් අදහස් කරන්නේ මස් මාංශ අනුභව කරන්න කියලා අනුබල දීමක් නෙමෙයි. මස් මාංශ අනුභව නොකර සිටිනවා නම් ඒක හොඳයි. එතකොට යම් කිසි කෙනෙක් යම් යම් හේතු සාධක නිසා ධාර්මිකව ලැබෙන මාංශයක් අනුභව කළයි කියලා ඒක නිර්වාණගාමිනී මාර්ගයට බාධාවක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි වර්තමානයේ අපිට පෙනෙනවා නිර්මාංශ පිළිබඳ වාද විවාද කරන අය උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ කොහොමවත් මස් මාංශ අනුභවයට ඉඩ තියලා නැහැ නැහැ කියලා ඒත්තු ගන්න. ඒකාන්තයක්. එහෙමයි. එතකොට මස් මාංශ අනුභව කරන අය උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ කොහෙත්ම මස් මාංශ වලට තහනම් නියෝග පනවලා නැහැ කියලා ඒ Tamanගේ රුචිකත්වය සමාජගත කරනවා. ඒ තවත් අන්තයක්. ඒ නිසා මස් මාංශ අනුභව කිරීමට අනුබල දීම එච්චර සුදුසු දෙයක් නෙමෙයි. මස් මාංශ අනුභව කළේ නැහැ කියලා සියලු දෙනාම නිර්මාංශ විය යුතුයි කියලා අර දේවදත්ත හාමුදුරන්ගේ යෝජනාව ඉදිරිපත් කරගෙන දඟලනවා නම් ඒකත් සුදුසු කාරණයක් නෙමෙයි. ඒ නිසා ඒ බඳු අන්තවලට නොගෙහින් අපි මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕන. නමුත් සියලු කල්හිම විසඳිය නොහැකි අනාගතයටත් ලේසියෙන් විසඳෙන්නේ නැති ප්‍රශ්නයක් තමයි ඔය මස් මාංශ ප්‍රශ්නය. ඒකට හේතුව තමයි දෙගොල්ලටම කියන්න ඕන තරම් කාරණා තියෙනවා. තමා තමන් කියන කාරණේ හරි කියලා තමන්ගේ මතය තහවුරු කරන්න ඕන තරම් කියන්න කාරණා තියෙන නිසා කවදාවත් විසඳෙන ප්‍රශ්නයක් නෙමෙයි මස් මාංශ පිළිබඳ ප්‍රශ්නය. ඉතින් ඒ වගේ පදනමක් මත තමයි මේ සූකර මද්දවේ කියන්නේ කුමක්ද කියන ගැටලුවත් මතුවේ. ඉතින් ඒ නිසා මහානායක හඳුරෝ ඒ පිළිබඳ ධර්මානුකූල විග්‍රහයක් කරනවා මේ 100 වෙනි ප්‍රශ්නයේදී සූකර මද්දවන්ති නාති තරුණස්ස නාති ජින්නස්ස ඒකජෙට්ටක සූකරස්ස පවත්ත මන්සං තං කිර මුදුංචේව සිනිද්ධංච හෝති තං පටියාදා පෙත්වා සාදුකං පචාපෙත්වාති අත්තෝ යනුවෙන් සූකර මද්දවේ යනු ඊතා ලපටිද නොව් තරුණද නොව් තනිව වාසය කළ සූකරයෙකුගේ මෘදු ඌද සිනිඳු ඌද මසින් පිළියෙල කළ ආහාරයකයි මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ කියා තිබේ. මෙය අටුවාචාරින් වහන්සේ විසින් පිළිගත් මතය. මස් වැළඳූහයි කීම තථාගතයන් වහන්සේට අගෞරවයකයි සැලකූ අය අතීතයේහිද ඌහ. ඔවුන්ගෙන් ඇතමකු සූකර මද්දවය මෘදු වූ බතට පස්ගෝ රස යොදා පිසූ ආහාරයකයි කියන බවත් ඇතමකු තථාගතයන් වහන්සේගේ පිරිණිවීම සිදු නොවීම සඳහා පිළියෙල කළ රසායන බෙහෙත් එකයි කියන බවත් පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහර සූකර මද්දවේ හතු වර්ගයකින් පිළියෙල කළ ආහාරයකයි කියන. සූකර මද්දවේ ගැන මෙසේ නානා මත පළ කරන අයට ඒවා ස්ථිර කිරීමට කිසි සාක්ෂියක් නැත. සූකර මාංශයේ පහත් ආහාරයකයි සිතා ඇතැම්හු සූකර මාංශය බුදුන් වහන්සේ වැළඳූහයි කීමට විරුද්ධ වෙති. ආහාරයෙන් ශුද්ධියක් ඇතිවන බව බුදුරයන් බුදුවරයන් වහන්සේලා නොදාරන්නාහ. ඇතැම්හු බුදුවරු රහත්තු මත්ස්‍යමාංශයෙන් යුක්ත ආහාර නොලදන්නාහයි සිතා සූකර මද්දවෙන් මසින් පිළියෙල කළ අහරක් නොවේති කියති. එය ඔවුන්ගේ මති මාත්‍රයකි. බුදුන් වහන්සේ මත්ස්‍ය මාංශ නොලඳනා බවට පිටකත්‍රයේ සාධක නොදැක්විය හැකිය. වැළඳූ බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකිය. තථාගතයන් වහන්සේට වැළඳුණු රෝගය ලේ අතිසාර රෝගය. ඒ බොහෝ වේදනා ඇති කරන රෝගයකි. පහසුවෙන් විරේක නොවෙත හොත් වඩාත් වේදනා ඇති කිරීම ඒ රෝගයේ ස්වභාවයයි. පහසුවෙන් විරේක වෙත හොත් බඩේ වේදනාව අඩුවේ. ශූකර මාංශයේ විරේක වීම පහසු කරන ආහාරයකි. එබැවින් ඒ අවස්ථාවට තථාගතයන් වහන්සේට ඒ ඊටාම යෝග්‍ය ආහාරයකි. වෙනදාට නැති සූකර මද්දවයක් එදා තථාගතයන් වහන්සේට පිළියෙල ඌයේත් උන්වහන්සේ එය පිළිගත්තේ සූකර මද්දවේ එදා උත්සන්න වන රෝගයට යෝග්‍ය ආහාරය වන නිසා කියා සිටිය හැකිය. අර්ශ ශෝගීන් සූකර මාංශයේ වළඳන්නේ ඒන් මල පහවීම පහසුවෙන් සිදුවන බැවින්ය. අප රටේ ඇතැමුන් සූකර මහන්සිය භයානක ආහාරයක් කොට සැලකුවත් එය බුරුමයේ බොහෝ රෝගීන්ට දෙන ආහාරයකි. එහි නොඑක් රෝගීන්ට සූකර මාංශය සහිත ආහාර දෙනවා අප විසින් බොහෝ වාරවල දැක තිබේ. එයින් පහසුවක් මිස කාහටවත් අපහසුවක් වූ බවක්ද නොදක්නා ලදී. තථාගතයන් වහන්සේගේ පිරිණිවීම සූකර මද්දවෙන් වූවකයි ඇතැම්හු වර්ධවා තේරුම්ගෙන සිටිති. දත් වැටීම් හිසකෙස් පැසීම් ආදී වී මහජනයාට අප්‍රිය වන තත්වයට පැමිණීමට කලින් පස්වන ආයු කොට්ටාශයේදී පිරිණිවීම බුදුරයන්ගේ සිරිත බව අටුවාවල දක්වා තිබේ. ඒ සිරිත වූ පරිදි සූකර මාංශයේ වැළඳුවද නොවැළඳුවද තථාගතයන් වහන්සේ පිරිණිවන් පානාසේක. තථාගතයන් වහන්සේට පිරිනිවන් පානා පරිදි එයට තුන් මසකට කලින් මාරයා ආරාධනා කළේය. මාරයාට ප්‍රතිඥා කර තිබූ පරිදි තථාගතයන් වහන්සේ එදින පිරිනිවන් පානාසේක. තථාගතයන් වහන්සේට අතිසාර රෝගයේ ඇති වූයේ සූකර මද්දවේ වැළඳු නිසා නොවන බවත් එදින ඒ ආහාරයෙන් නොවැළඳුසේක් නම් රෝගයේ ඊතා නපුරු වන බවත් සූකර මද්දවේ වැළඳු නිසා වේදනාව අඩු වූ බවත් කුසිනාරාව දක්වා තථාගතයන් වහන්සේට පයින් වැඩම කළ හැකි වූ බවත් පරිණිරවාණ සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ. තථාගතයන් වහන්සේ බුදුවන දිනෙහි වැළඳූ ආහාරයත් පිරිනුවන් පානා දිනෙහි වැළඳූ ආහාරයත් දුන් පින්වතුන්ට එහි සමාන ඵල සමානානිසංස ඇතිවන බවත් අනික් පින්නපාත දානයන්ට වඩා ඒ දාන අතිශයින් මහත්ඵල මහානිසංස වන බවත් පරිණිරවාණ සූත්‍රයේහි වදාරා තිබේ. චුන්ද පිරිනම සූකර මද්දවය රෝගයකට හේතු වන නොමනා ආහාරයක් නම් තථාගතයන් වහන්සේ මෙසේ ඒ දාණය උසස් කොට නොදරන්නාහ මේ කාරණයෙන්ද තථාගතයන් වහන්සේගේ රෝගයට සූකර මද්දවේ හේතු නො බව දත හැකිය තථාගතයන් වහන්සේගේ ශරීරයේ අතිසාර රෝගය හටගත්තේ පිරිණිවීමට දස මසකට පෙර විශාලා මහනුවර සමීපයේ බේලුව නම් ගමෙහි වස් එළඹි අවස්ථාවෙහි ඒ රෝගය පිරිණිවීමට තරම් දරුණු විය. එකල්හි තථාගතයන් වහන්සේ උපස්ථායකයන්ට හා භික්ෂු සංඝයාට නොදන්වා පිරිණිවීම නොසුදුසු බව සලකා සමාපatti බලයෙන් රෝගේ යටපත් කළහ. එහි ශක්තිය තිබුණේ දසමසකටය. නැවත නැවතත් රෝගේ යටපත් කොට ජීවත් විය හැකි ශක්තිය තථාගතයන් වහන්සේට ඇතද උන්වහන්සේ එසේ නොකලසේක දසමස ඉක්මීමෙන් පසු ඒ රෝගේ නැගී ආයේ තථාගතයන් වහන්සේගේ පරිණිරවාණය එයින් සිදු විය. එතකොට මහානායක හඳුර මෙතනදි දක්වන්නේ මේ සූකර මද්දවේ කියන්නේ කුමක්ද කියන බවත් ඒ වගේම සූකර මද්දවය ඒ තරුණ ඌරු මස් වලින් පිළියෙල කරන ලද්දක් කියන බව මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දැක්වෙන බවත් උන්වහන්සේ මෙහිදී පැහැදිලිව දක්වනවා. නමුත් මේ සූකර මාංශයක් වැළඳුවාය කියන එක බොහොම පහත් දෙයක් හැටියට ඇතම් කෙනෙක් හඳුන්වනවා. දැන් විශේෂයෙන් අර මත්ස්‍ය මාංශ ප්‍රතික්ෂේප කරන නිර්මාංශවාදී ආකල්ප තියන අය කොහොමත් බුදුරජාණන් වහන්සේ මාංශ වැළඳුවා කියලා පිළිගන්න කැමති නැහැ. අනිත් අතට මාංශ අනුභව කරන අය වුණත් ඌරු මස් කියන එක බොහොම පහත් ආහාරයක් හැටියට සලකනවා. බුදුරජාණන් වහන්සේ එහෙම ආහාරයක් වළඳුවා කියලා පිළිගන්නට ඒ අයත් කැමති නැහැ. මෙන්න මේ වගේ වාතාවරණයක් මත තමයි මේ නොඑක් මතවාද ඇති වෙලා තියෙන එක හතු වර්ගයක්ය, බතට ඖෂධ යොදලා හැදුවක්ය ආදී වශයෙන් ඒ වගේම රසායනික ඖෂධයක්ය මේ ආදී ආකල්ප එදත් තිබිලා තියෙනවා. මොකද දැන් මහා පරිනිර්වාණ සූත්‍රයේ අටුවාවෙත් මේ මත ටික දක්වලා තියෙනවා. ඒ කියන්නේ අට කතාව ලියන කාලෙත් ওই මතවාද තිබිලා තියෙනවා. අද කාලේ පමණක් නෙමෙයි. ඉතින් ඒ විදිහට විවිධ මතවාද තියෙනවා. ඉතින් ඒවා පිළිබඳව ස්ථාවර නිගමනයකට යන්නේක පහසු නැත්තේ ඒ නිසයි. නමුත් අට කතාවේ තියෙන කාරණා දක්වමින් මහානායක හඳුරු පැහැදිලි කරන්නේ ලේ අතිසාර රෝගය වැළඳුණු කෙනෙකුට පහසුවෙන් මල පහ වෙනවා නම් ඒක එබඳු රෝගියෙකුට පහසුවක්. ඉතින් ඒ පහසුව ඌරු මස් වලින් ඇති කරනවා. ඒකට උන්වහන්සේගේ ඒ බුරුම රටේ උන්වහන්සේ දීර්ඝ කාලයක් ජීවත් වුණේ කුඩා කාලේ බුරුමට ගිහිල්ලා උපසම්පදා වෙලා අපහු වැඩම කරන තේ. ඉතින් ඒ කාලෙත් ඒ රටේ උන්වහන්සේ දැකලා තියෙන තොරතුරුත් මේකට එකතු කරලා තියෙන්නේ. වෛද්‍යවරු ඖෂධයක් හැටියටම අර්ශස් රෝගීන්ට වගේ ඌරුමස් ඖෂධයක් හැටියට දෙන බව. ඉතින් ඒ කරුණුත් පාදක කොටගෙන තමයි නායක හඳුරු මෙහිදී පැහැදිලි කරන්නේ. ඒ නිසා උන්වහන්සේගේ රෝගයට යම් සහනයක් සැලසීම සඳහා මේ සූකර මද්දවේ දුන්නා විය හැකියි කියනවා. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ අවසාන මොහොතේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා සිහිපත් කරනවා ආනන්ද තථාගතයන් වහන්සේ චුන්ද කර්මාර පුත්‍රයාගේ දාණය වළඳලා ඒ දාණය නිසා පිරිනුවන් පෑවාය කියලා ඔහුට පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. අනිත් අයත් එහෙම කියන්න පුළුවන්. දැන් ඒකත් සමාජයේ ස්වභාවයක්නේ. කොච්චර හොඳ දෙයක් කළා වුණත් එදා දවසේ දැන් බුදුරජාණන් වහන්සේට එදා දවසේ ලේ අතිසර රෝගේ උත්සන්න වෙනවා. උත්සන්න වෙනවා කියලා කියන්නේ බහුලව අර ලේ පාචනය සිද්ධ වෙනවා. එතකොට දැන් මේ ආහාරයෙන් ඒකට පහසුවක් වුණා කියන එක ඥානවන්තව තේරුම් ගත්තට සාමාන්‍ය ලෝකයාට චෝදනා කරන්න පුළුවන් සූකර මද්දවේ වැළඳුවට පස්සේ බුදුහාමුදුරන්ගේ රෝගේ වැඩි වුණා උන්වහන්සේ ඒකෙම පිරිනුවම් පෑවා. එහෙම කතන්දර අදත් කෙරෙන අදත් තියෙනවනේ. වෛද්‍ය අපි හිතමු රෝහලට රෝගී කරන් ගියාට පස්සේ වෛද්‍යවරු ලොකු කැපකිරීමක් කරන්න පුළුවන් ඒ රෝගියා බේරගන්න. සමහර වෙලාවට වෛද්‍යවරුන්ගේ පොදු සම්මත නීති රීති ඉක්මවා වෛද්‍යවරු කටයුතු කරනවා අර රෝගියා බේරගන්න. හැබැයි ඒ බේරගන්න දරන කොච්චර ප්‍රයත්නයක් දරුවා වුණත් අර රෝගියාගේ ජීවිතයට හානියක් වුණොත් ඊට පස්සේ අර වෛද්‍යවරුන්ට චෝදනා කරන්නේ ඒ අය මේ වැඩි වැඩ කරන්න ගිහින් තමයි අර ලෙඩා මරාගත්තේ දැන් ඒ වෛද්‍යවරු තමන්ගේ තියෙන ප්‍රඥප්තියනොත් අතික්‍රමණය කරලා සමහර විට දඟලන්නේ මේ රෝගියාගේ ජීවිතේ බේරගන්නටයි. අන්තිමට ඒකම පාරාවලල්ලක් හැටියට චෝදනාවක් හැටියට සමාජයෙන් එන්න පුළුවන්. මෙහෙම කරලා අපේ ලෙඩ නැති කරගත්තා. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්නයක් එදා බුදුරජාණන් වහන්සේ දකිනවා චුන්ද කර්මාර පුත්‍රටත් එන්න පුළුවන්. එහෙමයි. මෙහෙම චෝදනාවක් එන්න පුළුවන්. ඔහුටත් ඒ ගැන හිතලා පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ආනන්ද හඳුරන්න කතා කරලා කියනවා ආනන්ද ඔබ ගිහින් කියන්න තථාගතයන් වහන්සේට බුද්ධත්වයේ සඳහා උපකාරයක් හැටියට දුන්නු පළමු දාණය සුජාතාවගේ කිරිපිඩු දාණය මේ පිරිණුවන් මංචකයට වැඩම කරන අවස්ථාවේ දුන්නු අවසාන දාණය චුන්ද්‍රකර්මාර පුත්‍රගේ දාණයත් සම ඵල තියෙන විශේෂ ඵල තියෙන අන්‍ය දාන වලට වඩා මහත් ඵල තියෙන දාන දෙකක් බව ඒ අයට පැහැදිලි කරලා දෙන්න කියලා බුදුහාමුදුරුවෝ ආනන්ද හැමරන්ට පවරනවා එතකොට දැන් මේකෙන් අපිට පැහැදිලි වෙනවා එහෙමනම් මේ සූකර මද්දවේ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවන්නේ නේ ඊට කලින් මාස 10කට ඉස්සෙල්ලා බේලුව ගමේදී උන්වහන්සේට මේ රෝගේ මතුවෙන උන්වහන්සේ සමාධි බලයෙන් ඒක යටපත් කරනවා නැවත ඒක මාස 10කට පස්සේ උත්සන්න වෙනවා එතකොට ඒ නිසයි උන්වහන්සේගේ පරිණිරවාණයට ආසන්න සාධකයේ වෙන්නේ ඒ ලේ අතිසර රෝගේ නමුත් ලේ අතිසාර රෝගය හැදුනත් නැතත් ඒ වගේම චුන්ද කර්මාර පුත්‍රගේ දාණය ලැබුණත් නැතත් බුදුරජාණන් වහන්සේ අනිවාර්යෙන් එදා පිරිනිවන් පානවා. ඇයි ඒ පිරිනිවන් පාන්නේ? උන්වහන්සේ මාරයාට ප්‍රතිඥා දීලා ආයු සංස්කාරය අතහැරලායි තිබුණේ ඒ දිනේට පිරිනුවන් පාන්න. එතකොට බුදුවරයෙකුට පිරිනුවන් පාන්න 아무තු රෝගයක් තියෙන්න ඕනේ නැහැ. ඒ වගේම රෝගයක් හැදුණයි කියලා බුදුවරු පිරිනුවන් පාන්නෙත් නැහැ. එහෙම ලෙඩ වෙලා හදිසියේ පිරිනුවම් පාන බුදුරු එහෙම නැහැ. දැන් මුගලන් හාමුදුරුවෝ වගේ ගත්තාම හොරු තලලා ඇටකටු බෙදිච්ච නිසා උන්වහන්සේට අකාලේ පිරිනුවම් පාන්න වුණා. බුදුවරු එහෙම නැහැ. බුදුවරු ඒ નિયમિત ආයු කාලය වින්දනය කරනවා. උන්වහන්සේලා Taman තීරණය කළොත් තමයි පිරිනිවන් පාන්නේ. ඒ ලේ අතිසාරය නෙමෙයි මොන රෝගේ හැදුනා වුණත් උන්වහන්සේ දේශනා කරන්නේ සතර ඉද්ධිපාද වැඩූ කෙනෙකුට ඕනනම් කල්පයක් වැඩ ඉන්න පුළුවන්. එතකොට ආනන්ද හාමුදුරුව ආරාධනා කළාන උන්වහන්සේ ආයුෂ් කල්පයක්ම වැඩ සිටින්නට පුළුවන්. එතකොට එතන කල්පයයි කියලා කියන්නේ බොහෝ විට ආයුෂ් කල්පය. ආයුෂ් කල්පය කියලා කියන්නේ ඒ කාල වකවානුවේ මිනිස්යාගේ උපරිම ආයු කාලය. දැන් සාමාන්‍යයෙන් බුදුවරයෙක්ගේ ආයු කාලය වෙන්නේ ඒ කාලේ මිනිස්යාගේ ආයු කාලයෙන් කොටස් පහක් තමයි උන්වහන්සේලා ජීවත් දැන් ඒක මෙහිදී පැහැදිලි කරනවා. දත් වැටීම් හිසකේ පැසීම් ආදී වී මහජනයාට අප්‍රිය වන තත්ත්වයට පැමිණීමට කලින් පස්වන ආයු කොට්ටාශයේදී පිරිණිවීම බුදුවරයන්ගේ සිරිත බව අටුවාවල දක්වා තිබේ. එතකොට තථාගතයන් වහන්සේට වය අවුරුදු 120ක් ඒ කාලේ හැටියට ජීවිතේ පවත්වන්න පුළුවන්කම තිබුණා. නමුත් අවුරුදු 80ක් වෙනකොට උන්වහන්සේ පිරිනවන් පෑවා. එතකොට ඒ බුදුවරුන්ගේ චාරිත්‍ර ධර්මයක් හැටියට ඒ වගේම මාර්යාගේ ආරාධනාව පිළිගෙන බුදුරජාණන් වහන්සේ තීරණය කරලා තිබුණා තව මාස 3කින් මම පිරිනොම් පානවා. එතකොට ආයු සංස්කාරය අතහැරලා භික්ෂුන් වහන්සේලාට දැනුම් දීලා සියල්ලම තීරණය කරලා තිබුණා. ඒ නිසා එදා උන්වහන්සේට ලේ අතිසාරයේ හැදුනත් නැතත් සූකර මද්දවේ වැළඳුවත් නැතත් උන්වහන්සේගේ පිරිණිවීම එදා ඒ ආකාරයෙන් සිද්ධ වුණා. හැබැයි පිරිණිවන් මංචකයේදී උන්වහන්සේ නැවත අර ධාන සමාපatti සියල්ලටම සමවදිනවා. බුද්ධත්වයටපත් වුණු බෝමැඩදී යම් ධාන සමාපත්තියකට සමවැදුණා නම් ඒ ආකාරයෙන්ම ඒ සියලු ධාන සමාපatti වලට නැවත සමවදින්නේ පරිණිරවාණ මංචකයේදී. එතකොට බුද්ධත්වයටපත් වීමෙන් ඒ ධාන සමාපatti වලට සමවදින්න කාය ශක්තිය සම්පාදනය කළේ සුජාතාවගේ කිරිපිඩු දාන. පිරිනිවන් මංචකයේදී නැවතේ ධාන සමාපත්තිවල සමවදින්න අවශ්‍ය කාය ශක්තිය සම්පාදනය කළේ චුන්ද කර්මාර පුත්‍රගේ දාණය. ඒ නිසා තමයි මේ දාන දෙකම විශේෂ ඵල ඇති විශේෂ ආනිසංස ඇති දාන හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා. එහෙමයි අපි හඳුරන්නේ. ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම කියන මේ මංගල කරුණු තුනම සම්බන්ධයෙන් අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවන්ගේ කෘතියේ ප්‍රශ්න ගැටලු 100 ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන බව අපිට මේ පළවෙනි ප්‍රශ්නය සහ තේවෙනි ප්‍රශ්නය පිළිබඳව අපි කතා කරපු මාතෘකා කිහිපය තුලදී අපිට අනාවරණය කරගන්නට විග්‍රහ කරගන්නට පුළුවන් කියන කාරණාව අපිට දැක ගන්නට හැකියාව ලැබුණා. එසේනම් අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල අපේ නායක හාමුදුරුවන් වහන්සේ සුරතින් විරචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ අවසන් මාතෘකාවයි අපේ ලෙසින් අද සාකච්ඡාවට බඳුන් කරේ. අප කෙරෙහි ඔබ කෙරෙහි අනුකම්පාවෙන් සියස රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද ආචාර්ය ගෝගල්පනේ සුදස්සි අපේ නායක හාමුදුරුවන් වහන්සේ ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය ඔබ වහන්සේට පොද කර සිටිනවා. තවත් চিරාත් කාලයක් මේ ධර්ම ශාසනය කෙරෙහි බුද්ධ ශාසනය කෙරෙහි අනුකම්පාවෙන් ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරන්නට ධර්මයේ දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවයි අපි සියස රූපවාහිනිය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවන් වූ වැඩසටහන් নিরතුරුවම ඔබට අසන්නට දකින්නට ලැබෙන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් අපි අදට මෙම වැඩසටහන නිමා කරන්නටයි සූදානම. අපි ලබන සතියේ තවත් අතිපූජ්‍ය රේණුකාණේ චන්දවිමල නායක ස්වාමින්වන් වහන්සේගේ ඊටමත් හරවත් ගුණවත් කෘතියකින් ග්‍රන්ථයකින් හමු වීමේ බලාපොරොත්තු වෙනුයි සමගැනීමට සූදානම. ඔබ සැමට තෙරුවන් සරණයි. ආයුබෝවන්.